අධිකරුණේ තියෙන පිරිස වැඩි කළ ඒකද සම්බ සතයක් වෙන් කළ නෑ 2014 දෙසැම්බර් 31 වෙනිදා ඉවර වෙන විට දෙලක්ෂ 68757 දෙනෙක් හිටපු වැඩිහිටි ආධාර ලබා ගන්න අය මේක 386000ට වැඩි කළා. ඒ වැඩි කිරීමත් සම්බ සතයක් ඒ සම්බන්ධයෙන් අයවෙන් වෙන් කරලා නැතුව තිබි. ඊට ඉස්සෙල්ලා මිලියන් 3000ක් වෙන් කරපු එක දැන් මිලියන් 5614 කින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ කතා කරන මේ මොහොතේ සමාජ ආධාර සම්බන්ධයෙන් මිලියන් 8614ක් වෙන් කළා. දැන් කොහොමද මේවා වෙන් කරන්නේ මෙහෙම? සම සත්‍යයක් ආදමක් වශයෙන් වැඩි කරන්නේ නැති අවස්ථාවක කොහොමද අපි මේ නිකරුනේ මිවිදන්නේ?